සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදංකා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත් චත්තාරෝ ආසීමිසාති කෝ භික්ඛවේ චතුන්නේතං මහා භූතානං අධිවචනං පංච වදකා පච්චත්තිකාති කෝ භික්ඛවේ පංචන්නේතං උපාදානස්කන්ධානං අධිවචනං චට්ඨෝ අන්තර චරෝ වදකෝ උක්ඛිකාසිකෝ තිභික්ඛවේ නන්දි රාගස්සේ තං අභිවචනං සුඤ්ඤෝගාමෝති කෝ භික්ඛවේ සම්නේතං අජ්ජත්තිකානං ආයතනං අභිවචනං චෝරාගාමඝාතකාති කෝ භික්කවේ ඡන්නේ තං බාහිරානං ආයතනානං අධිවචනං ඕරිමං තීරන්ති කෝ භික්කවේ සක්ඛායස්සේ තං අධිවචනං පාරිමන්තිරන්ති කෝ භික්කවේ නිබ්බානස්සේ තං අධිවචනං කුල්ලන්ති කෝ භික්ඛවේ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්සේ තං අධිවචනං අත්තේහි ච පාදේහි ච වායමමානෝති කෝ භික්ඛවේ විරියාරම්භස්සේ තං අධිවචනං තින්නෝ පාරගතෝ ථලේ තිත්තති බ්‍රාහ්මනෝති කෝ භික්ඛවේ අරහතෝ ඒතං අභිවචනං තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුංගකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාරන ලද විශාල සංඝ පිරිසක් අරිහත්ත්වයේ පිහිටුවමින් දෙසු විදර්ශනා භාවනා ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවකුයි මාතෘකා කරන්න යෙදුනි. දින හතක් තේලියට අනේක වේද පින්කම් වලින් චිත්ත සංකාන පිරිසිදු කර ගනිමින් එන මේ සදාවත් පින්වත් හැම දෙනාට එවැනි විදර්ශනා ප්‍රතිසංයුක්ත භාවනාවට අදාළ දහම් පදයක් ඇසීමෙන් තවත් අවශ්‍ය ප්‍රයෝජනයක් ගත හැකි වෙන බැවින් මේ මාතෘකාව අප ඉදිරිපත් කරනවා වසර 16කට පෙර අපවත් මේ වදාළ අතිපූජ්‍ය කෝට්ටේසේ දේවානන්ද ස්වාමින් වහන්සේද දෙව්ලෝ බඹලෝ තලයක සෝසිතේ මේ දෙසට දිවනෙත යොමා දිවකන් යොමා මේ දහම් පදයේ අසත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. එසේ මේන් ලැබෙන ආනිසංස ධර්මයේ සාදරයෙන් අනුමෝදන්ව බෝධිකාරික ධර්මයන් මුඳුන් පමුණවාගෙන මතු ලෝතුරා බුදු බව ලබත්වා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. පින්තුනි වේලාව ස්වල්පයක් ඉක්ුත් වියගේ නමුත් මේ දේශනාව නිමාව දක්වා සාවධානව සවන් දෙන ලෙසම කරුණාවෙන් ආරාධනා කරනවා සරුවඥන් වහන්සේ විසින් දේශන ලද මේ දේශනේ හඳුන්වන්නේ ආසී විසෝපම සූත්‍රය මේ සංයුත්ත නිකායෙහි සලායතන සංයුත්තේට අයිති වර්ග 19න් 19 වෙනි ආසීවිස වර්ගයෙහි පළවෙනි සූත්‍රයයි මේ දේශනේ පවත්වන්න හේතුව භික්ෂූන් වහන්සේලා සති ගණන් මාස ගණන් භාවනා වඩලා ශරුවඥන් වහන්සේ සමීපයට එනවා ප්‍රතිඵල නොලබා භාවනා කමට පිරිසුදු කර ගැනීමට සමාත එකලාව හැසිරෙන ඒකචාරික භික්ෂූන් වහන්සේලා හිටිය. දිනෙම දිනෙම හැසිරෙන කණ්ඩායම් හිටිය. තුන්නම තුන්නම අතරනම අතරනම පස්නම පස්නම මේ වාගේ කණ්ඩායම් වශයෙන් එකතු වෙලා භාවනා කොටේ පැමිණි සරුවක්යන් වහන්සේගේ පාමුල ධර්ම ශ්‍රවණයේ සෝදානම් වූ පිරිසකටයි මේ දේශනේ පැවැත්වුවේ. විශේෂයෙන් මේ දේශනෙහි අභ්‍යන්තරයේ සඳහන් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තුنين දුක්ඛ ලක්ෂණ ඉදිරිපත් කරනු පිණිසයි මේ දේශනේ පැවැත්වුවේ. හේතුව එම භාවනාන් යෝගී සංඝ පිරිස තම තමාගේ හේතු සම්ප්‍රත්‍ය ඇතිව මේ දුක්ඛ ලක්ෂණය විපස්සනා කරමින් ඉඳලායි මේ බණ අසන්න පැමිණ සිටියේ. එනිසා ඊට අදාළ වන දේශනයක් සරුවක්ඥන් වහන්සේ විසින් මෙසේ පවත්වන්න යෙදුණා. ඒ බොහෝම ගැඹීර. එසේ නමුත් දත යුතු අර්ථ සම්ප්‍රත්‍යක් ඇති දේශනාවක්. අපේ ශ්‍රී ලංකාවේ ආර්ය වංශ දේශනාවේ වගේම ආසී විසෝපම සූත්‍ර දේශනියත් බොහෝසෙයින් දේශනා කළ තියෙන බව අර්ථ කතාවල සඳහන් වෙනවා. අපි ආලා තියෙනවා අර්ථ කතාවක ඇති ප්‍රවෘත්තිය කිස්ස මහා රාමයෙහි. කිස්ස මහා රාමයෙහි මහා සතිපට්ඨාන සූත්‍රයේ අසා සදාවත් භික්ෂුණීන් වහන්සේ නමක් සෝවාන් වූ අතරතේ ආසී විසෝපම සූත්‍රයේ අසල අරහත්ත්වයටපත් වුණා. ඒ කවුද? අපේ සරුවක්ඥන් වහන්සේ ජීවමාන කාලයේදී කදනානුවර සූකර පෝතිකාවක් වෙහිටි. ඌරු පැටි ඊරි පැටි කියාකු ඉඳලා පසුව බොහෝ කුසල් කරගෙන ඇවිල්ලා මේ ලංකාවේ ඉපද අමාත්‍ය පුත්‍රයෙක් සමග විවාහපත් සිටේ මහා අතුල ස්වාමීන් වහන්සේගේ දානය පිරිනැමූ දවසේදී පෙරවිසු ආත්ම ඥාන නුවණක් ලැබී එතුමිය ස්වාමියාගෙන් අවසරගෙන මෙහි නිශ්වාසනයේ පැමිදෙව භාවනානියෝගීව සිටියා. එතුමිය මහා සතිපට්ඨාන සූත්‍ර දේශනයෙන් සෝවාන් ඵලයටත් මේ ආසීනි සෝපන සූත්‍රයේ ශ්‍රවණය කරලා අරිහත්ත්වයටපත් වූ බව සඳහන් වෙන අතර එතුමියගේ පූර්ව චරිතය සියල්ල විස්තර විවරණය කරලා තමන්ගේ අවශ්‍ය කෙලවර පිරිනිවන් වැඩියා කියන එක මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා. මේ වාගේ තා බොහෝ ප්‍රවෘත්තියෙන් අපට අහන්න දකින් ලැබිලා තියෙනවා. එනිසා අපි මේ භාවනා කර්මස්ථාන රාශියක් ඇතුළත් වෙන ආසීවිසෝපම සූත්‍රයේ සියල්ලෙන් සියල්ල කරගන්න බැරි වුණත් අසා දැනගෙන තිබීම ප්‍රයෝජනවත් බැවින් මේ ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙනවා. අපේ සරුවඥන් වහන්සේගේ දේශනා විලාසයක් තියෙනවා අත්තජ්ජාසේ දේශනා පරජ්ජාසේ දේශනා අට්ඨොප්පච්චක දේශනා, උච්චාවසක දේශනා කියලා එන දේශනා ක්‍රම කීපයක් තියෙනවා. මේ දේශනය අත්ත්‍යාසයේ දේශනයක් හැටියට හැඳින්වෙනවා. කියන්නේ සරුවඥන් වහන්සේගේම කැමැත්තෙන් වික්ෂුන් වහන්සේලාගේ ආරාධනයක් නොමැතිව සරුවඥන් වහන්සේගේම නුවණින් සලකලා මේ පිරිසට ගැළපෙන දේශනයක් වශයෙන් මේක පැවැත්තුවා. මේක අත්ත්‍යාසයේ දේශනාවක්. මේ දේශනාවේ මුලින්ම සඳහන් වෙනවා උපමා පේලියක්. උපමා පේලියෙන් පළමුවෙන් දැක්වෙන්නේ ආසීවිස සර්පයන් හතර දෙනෙක් ගැන. ඒවා සංසන්දනය කරන වගන්තියයි මා ඉදිරිපත් කරන්න දෙන මාත්‍රිකා පේලිය. චත්තාරෝ ආසීනිසාතිකෝ භික්ඛවේ චතුන්නේතං මහා භූතානං අධිවචන. සතරක් වූ සතර වැදාරුම් සර්පයන් ආසී මිස සර්පයන් කියලා කියන්නේ මහණෙනි මේ අපේ ශරීරගතව තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ නැමැති මේ මහා භූත සතරටයි කියලා පළමුවෙනි වගන් කියන පැහැදිලි වුණා. පංච වදකා ප්‍රත්‍යත්තිකාතිකෝ භික්ඛවේ පංචන්නීතං උපාදානස්කන්ධානං අධිවචනං මේ උපමා පිළි දෙවන්න සඳහන් වෙන්නේ වදකයන් පස් දෙනෙක් ගැන. මේ වදකයන් පස් දෙනා නම් මේ පංච උපාදානස්කන්ධයයි. චට්ඨෝ අන්තරචරෝ වදකෝ උක්කිට්ඨාසිකෝ තිබික්කවේ නන්දි රාගස්සේතං අධිවචනං. ඒ කියන්නේ තුන්වෙනිව දක්ව උපමාවෙන් සඳහන් වෙන්නේ කඩුව ඔසවාගෙන එන හිත විතුරු විලාසයෙන් එන වදකයෙක් ගැනයි. එනම් නන්දි රාගයයි. සුඤ්ඤෝ ගාමෝතිකෝ භික්ඛනේ ඡන්නේතං අජ්ජත්තිකානං ආයතනං අධිවචනං හිස් ගමක් කියලා සඳහන් කරන්නේ චක්කුසෝත ගාන ජීවා කාය මන කියන ආධ්‍යාත්මික ආයතන හයට නමක් තෝරා ගාමඝාතකාතිකෝ භික්ඛවේ පංච ඡන්නේතං බාහිරානං ආයතනං අධිවචනං ගම්පාරණ සොරුණමින් හැඳුන්වූයේ රූපය, ශබ්දය, ගන්ධය, රස, ස්පර්ශාමයේ ධර්ම කියන මේ බාහිර ආයතන හයට නමක් එවාගේම ඕරිමන් තීරන්තිකෝ භික්ඛවේ සක්කාය සක්කායස්සේතං අධිවචන මහා ජලාශයෙන් මෙගොඩ කියලා කිව්වේ මේ ස්කන්ධයටම නැත්නම් මේ සක්කාය ලෝකයටම නාමයි. පාරිමන් තීරන්තිකෝ භික්ඛවේ නිබ්බානස්සේතං අධිවචන. පරතරේ කිව්වේ නිර්වාණයට නමක්. පුල්ලන්තිකෝ භික්ඛවේ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගසේතං අධිවචනං පහුරක් කියලා කියන්නේ මේ තරණය කරන්න අවශ්‍ය වෙන පහුර නමින් කියවෙන්නේ ආර්ය අෂ්ටායක මාර්ගයේ නමක්. අක්කේච පාදේච වායමමානෝ තිකෝ භික්ඛවේ විරියාරම්භසේතං අධිවචනං අතින් පයින් වෑයම් කරමින් මේ පහුර පිළිත කරගෙන ඊතර වීම වාගේ තමයි වීර්යාරම්භය. වීර්යාරම්භයට නමක්. එවැගේම තින්නෝ පාරගතෝ තලීතිත්තේ බ්‍රාහ්මනෝතිකෝ භික්ඛවේ අරහතෝ ඊතං අධිවචනං මේ මහා උදකාර්ණවයෙන් මහා ශාගරයෙන් ඊතර වී ගිහිල්ලා ඊතර ക്ഷേම භූමියටපත් වූවා කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් කියන එකයි උපමා සංසන්දනයෙන් දැක්වුවේ. මෙතන උපමා නමින් කරුණු පිළිවෙලියට සඳහන් කරනවා ඈත කාලේ රජදරුවෝ විශේෂ කාරණා කීපයක් නිමිති කරගෙන සර්පයන් ඇති කරනවා. නාගරාජයන් ඇති කරනවා. ඒ නාගරාජයන්ගේ වර්ග තියෙනවා මෙතන හතරක්. ඒ කියන්නේ කාෂ්ඨ මුඛ නාගයා, කුවති මුඛ නාගයා, අග්නි මුඛ නාගයා, සත්ත්ව මුඛ නාගයා කියලා. කාෂ්ඨ මුඛ කියන්නේ දෂ්ට කරපු ගමම්ම මුළු ශරීරේම දරක දක්වාගේ දරදඬු වෙනවා. එවාගෙම පූති මුඛ නාගයා කියන්නේ ඒ දෂ්ට කරපු ගමන්ම මුළු ਸਰවාංගයේම ඉදුණු කොස් ගෙඩියක් ගේ වෙලා යනවා වගේ ගේ වෙන්න පටන් ගන්නවා. අග්නිමුඛ සර්පයා නාගයා කියලා කියන්නේ මේ දෂ්ට කරපු ගමන්ම මුළු ශරීරයේම ගිනි ගන්නාක් මෙන් දැවිලි ඇති වෙලා මිය යනවා. සත්ත්වමුඛ සර්පයා කියන්නේ ඔහු දෂ්ට කළ විගත මුළු ශරීරයේම කෑලි කෑලි කෑලි කරන තරමට විස වේග පවතිනවා. මෙන්න මේ වර්ග හතරේ නාගයන් හතර දිනක් පෝෂණය කරනවා. හැබැයි මේ නාගයන්ගේ ඉන්න ප්‍රභේද කීපයක්. ඔහුගේ විශේෂ වශයෙන් තවත් හතර හතරට විදිලා දහසයක් වෙනවා. ඒ කියන්නේ දැන් පළමුවෙන් කියපු කාෂ්ඨමුඛ නාගයා ඔහුගේ තියෙනවා කොටස් හතරක්. ඒ කියන්නේ දත්ත විස, දිත්ත විස, පුට්ඨ විස, වාත විස කියලා හතර ආකාරයකින් ඔවුන් බෙදලා යනවා. ඔවුන් අතරින් එක්කෙනෙක් දෂ්ට කිරීමෙන් විසවාදිනවා. එක්කෙනෙක් ඇඟේ ස්පර්ශ වීමෙන් විසවාදිනවා. එක්කෙනෙක් ඇහැට ලක් වීමෙන් විසවාදිනවා. එක්කෙනෙකුගේ වාතය නැත්නම් ඔහුගේ හුළඟ වැදීමෙන් විසවාදිනවා. ඔය සතර ආකාරයකින් කාස්තමුක සර්පයා බෙදෙනවා හතරකට. අනිත් තුන් දෙනාත් ඔයගේ හතරට හතරට බෙදෙනවා. එතකොට 16 දෙනෙක් වෙනවා. ඊළඟට තවත් මේක බෙදලා යන 64කට. ඒ කියන්නේ ඔය කියන 16 දෙනා තවත් හතරට බෙදෙන්නේ ආගත විසෝ නෝගෝර විසෝ. ගෝර විසෝන ආගත විසෝ. ආගත විසෝචේ ගෝර විසෝචේ නේවාගත විසෝ ගෝර විසෝ කියලා හතරකට බෙදෙනවා. ඒ කියන්නේ සාමාර සර්පයෙන් දෂ්ට කරපු ගමන් විෂ මුදුන දක්වාම විෂ වේග වේගයෙන් පැතිරෙනවා. නමුත් ඉක්මනින්ම විෂ බස්වන්න පුළුවන්. ඒ ආට කියනවා ආගත විෂය නැ ගෝර විෂය. දැන් සාමාන්‍යයෙන් හඳුන්වනවා <clears throat> මනුස්සප්ප කියලා. මනුස්සප්ප කියන්නේ මාපිලාට නම. මාපිලා දෂ්ට කරපු ගමන් ඉස මුදුන දක්වාම විෂ වේගෙන් යනවා. නමුත් සර්ප මේ මන්ත්‍ර බලයෙන් ඖෂධ බලයෙන් ශනිකව බස්වන්න පුළුවන්. ගෝරනිසෝ නෝ ආගතවිසෝ. සමහර සර්පයන් ඉන්නවා දෂ්ට කරාම එකපාරට ඉසට යන්නේ නැහැ. මුළු ශරීරය පැතිරෙන්නේ ඒක ශරීරය හැංගෙනවා. හැංගිලා අවුරුදු ගණන් අවුරුදු 10ක් 12ක් ගියලා හරි වෙන වෙන රෝග ඇති කරනවා. ඒකට කියනවා ගෝර විස කියලා. නමුත් ඒක බස්වන්න ලේසි මේ ලේසි නෑ. එනිසා ඒකට කියනවා ගෝර විසෝ නෝ ආගත විසෝ. ආගත විසෝට ගෝර විසෝට කියන්නේ මහා නාගයන්ගේ විස. මහා නාගයන්ගේ විස එක පාටම නගිනවා බස්වන්න ලේසි නෑ. බොහොම කල්ගත වෙනවා සමහර ජීවිත නැති කළම දානවා. ඒකට කියනවා ආගත විසෝ ගෝර විසෝ. තව කෙනෙක් කියනවා නේවාගත විසෝ නෝ ගෝර විසෝ. ඒ කියන්නේ දැන් මේ කැලේ ඉන්නවා මේ පලාපොළොංගු කියලා જાතියක්. නැත්නම් ගැරඬි කියලා જાතියක්. ඒ ඇත්තෝ දෂ්ට කරනවා. සමහරට දේබාරියෝ දෂ්ට කරනවා. ඒක ඉක්මනින් ශරීරයට මේ විනිවිද යන්නේත් නැහැ. ඒ වගේම බක්සවන්නත් බොහොම ලේසි. බලපල බරපතල විසක් නෙමෙයි. නමුත් ඔය කියන 64 දෙනා තවත් බෙදෙනවා ಜಾති වශයෙන්. ඒ කියන්නේ අංගජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියන හතර හතර ආකාරයකින් තමයි මේ සර්පයන්ගේ උත්පත්ති සිද්ධ වෙන්නේ. එතකොට එතන වෙනවා 256ක්. නැවත ඒක ජලජ, කලජ කියලා. ගොඩ හැසිරෙන, දිය හැසිරෙන සර්පයන් වශයෙන් බෙදුනහම 512ක් වෙනවා. නැවත කාමකාරය අකාමකාරය කියලා තාත් දෙකට බෙදෙනකොට 1024කට බෙදෙනවා. ඔය තරමට සර්පයන්ගේ ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේද සියල්ල නැවත සම්පෙන්නණය කරා මේ හතරටයි වැටෙන්නේ. ඒ කියන්නේ කාස්ත මුඛ නම් වූ සර්පයා. ඒ වගේම භූති මුඛ සර්පයා, අග්නි මුඛ සර්පයා, ඒ වගේම සත්ත්ව මුඛ සර්පයා කියලා. ඉතින් බුදුරජාන් වහන්සේක සංසන්දනය කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සත් දාග්නි කියන ධාතු හතරටයි. මේ රජදරුවෝ මේ සර්පයන් පෝෂණය කරන්නේ බොහොම ප්‍රවේශමෙන් කරුණු කීපයක්. එනම් සමාට රට වට කළා යුද සේනාවක් ආවන ඔවුන්ගේ මැදට දානවා මේ සර්පයන් දෂ්ට කරනු පිණිස. සමහර විට රාජ අපරාධකාරයෙක් අහුණාම ඕට වද දීලා මරනු පිණිස මේ සර්පයන් බාර දෙනවා පෝෂණය කරන්නේ. සමහර විට සතුරු උපද්‍රවයකින් ජීවිත හානියක් වෙන්න යනවා නම් අනුන්ගේ ග්‍රහණයට වෙනවට තමන්ම සර්පයන්ලවා දෂ්ට කරවගෙන මේ යනවා. ඒකේන කාරණා කීපයන් නිසා තමයි සර්පයන් පෝෂණය කරන්නේ. ඒ අතරේ මෙතන සඳහන් වෙන්නේ අර රාජාපරාධ කාර්යයක හා සම්බන්ධවයි. රාජාපරාධ කාර්යයකට දඬුවම් දෙනු පිණිස ඔහු ග්‍රහණයට කියන්නේ ආරක්ෂක පුරුෂයන්ගේ ග්‍රහණයට වුණාම ඔහුට රජතුමාගේ නියමෙන් මේ සර්පයන් හතර දෙනා බාර දෙනවා. සර්පයන් හතර දෙනා බාර දුන්නාම ඉතින් මේ අතර කියනවා මේ සර්පයන් හොඳට බලා ගන්නට ඕනේ. හැබැයි ස්වල්පhari ප්‍රමාදයක් වුණොත් කරදර වෙයි. වෙලාවට නාවන්න ඕනේ, වෙලාවට නැගිටවන්න ඕනේ, වෙලාවට කවන්න ඕනේ, වෙලාවට සතප්පන්න ඕනේ. ඒවා හොඳට කරන්න කියලා උපදෙස් දෙනවා. හැබැයි මේක දඬුවමක් බව ඔහු දන්නේ නැහැ. ඔහු මේක බොහොම ආදරයෙන් බාර ගන්නවා. ඒ සර්පයන්ගෙන් එක්කෙනෙක් ඇවිල්ලා දකුණු පාවෙලාගෙන දකුණු උරහිසේ සූසූගගා පෙනේ කරගෙන ඉන්නවා. අනිත් එක්කෙනා වම් පාය වෙලාගෙන කඳ මැදින් ඇවිල්ලා වම් පැත්තෙන් උරහිසේ පෙනේ කරගෙන ඉන්නවා. තව එක්කෙනෙක් ඇවිල්ලා පිටිපැත්තෙන් ඇවිදින් දඟර මේ ශරීරය වෙලාගෙන ඇවිල්ලා පිටකොන්දේ ඉස්මුදුනේ තියලා පෙනේ කරගෙන ඉන්නවා. තව කෙනෙක් ඉදිරිපසින් ඇවිල්ලා වෙලාගෙන ගිහිල්ලා බෙල්ලේ ඉඳගෙන පෙරේ කරමින්. දැන් මේ මිනිස්සයා හිතෙනවා හරි ලස්සනයිනේ. දැන් මේ නාග වලල්ලක්, නාග මාලයක්. Taman බොහොම සතුටින් ඉන්නේ. හැබැයි හැම වෙලාවෙම සාතු කරන්න ඕනේ. එක්කෙනෙකුට ඒක විදියක්, තව කෙනෙකුට තව විදියක් තමයි සාතු කරන්නේ. ඉතින් මේ මේ අතරත තාමත්ම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වෙනවා. ඒ කියන්නේ රාජ පුරුෂයන්ගේ ප්‍රමාදයක් දැකලා මේ කල්යාණ මිත්‍රයා මෙතුමාට කියනවා මේ අපරාධකාරයාට කියනවා නාගයන් පෝෂණය කරන්නාට කියනවා මිත්‍රය ඔය නාගයෝ කියලා කියන જાතිය බොහෝම අවිනිශ්චිතයි බොහෝම දුෂ්ටයි කවදා හරි ඔබට මේන් පරදක් වෙනවා ජීවිත හානි වෙනවා එසා කොහොම හරි ප්‍රමාදයක් දැකලා ඔය නයින්ගෙන් නිදහස් වෙලා දූපන් කියලා කියනවා ඉතින් ඒ වෙලාවේ මේ තැනත්තාගේ හිතට ගන්නවා තේරුම් ගන්නවා තේරුම් අරගෙන අර ආරක්ෂාවට එන මුරකරුවන්ගේ ප්‍රමාදය දැකලා අර නාමයන් හිමින් හිමින් ගලවාගෙන කෙසේ නමුත් දුවන්න පටන් ගන්නවා දුවනකොට දැන් ඉතින් මේ නාගයෝ ඔහු පස්සේ දුවගෙන එනවා අපට උපස්ථාන කරන්න දුවනවා නේද කියලා දුවගෙන එනවා ඔය අතරේ රජුණන් ආරංචි වෙන මෙන්න සොරා දුවනවා කියලා ඒ වෙලාවේදී තා වදකයන් පස් දිනක් යවන වහාම දුටු තැන ඝාතනය කරන්නයි කියලා. ඉතින් වදකෝ පස් දිනෙකුත් දුවනවා. ඉතින් අර කල්යාණ මිත්‍රයා අහස ඉඳගෙන කියනවා වගේ කියනවා ඔන්න දැන් නාගයෝ දුවගෙන යනවා පස්සෙන් ඔන්න වදකෝ පස් දිනෙක් දුවගෙන යනවා කොහොම හරි බේරෙන්න ඉක්මනින් ඵලයන් කියලා. දැන් තවත් වේගය වැඩි කරනවා. ඉතින් රජුරවන් ආරංචුන ඒ පස් දිනාට තව අල්ලගන්න බැරි වුණා කියලා එනිසා යවනවා ඒ පුජ්‍යලයා එක බොහෝම හිතවත් ලීලාවෙන් කටයුතු කරපු හිතවත් පුජ්‍යලයේ නමුත් ඔහු ජී තන ඝාතනය කරන්න නියම කරනවා. ඉතින් ඒ අත්තත් වෙන බව අර කල්යාණ මිත්‍රයා කියන දැන් ඔන්න පස්සෙන් එන වේගෙන් අන්තරතර වදකයා කියලා. තවත් දුවනකොට ඔන්න හිස් ගමකට වැටෙනවා. මේ ගමේ ගෙවල් හයක් තියෙනවා. මේ තැනත්තා පිපාසිත යමක් බොන්න හරි කන්න හරි බලනෝ කිසිම giderයක මොනවත් නැහැ. හැම දෙයක්ම හිස් ඉතින් මේක නැත්තා ටිකක් ගෙමන් අරිනවා මෙතන. එතකොට අර කල්යාණ මිත්‍රයා කියනවා ඔතන හිටියොත් දා ස්වල්ප වේලාවකින් විනාශයි. නාගයෝ හතර දිනා පැනගෙන එනවා වේගෙන්. එවාගේ වදකෝ පස් දිනා වේගෙන් එනවා. අන්තරතර වදකයා පස්සෙන් එනවා. කඩුව ඔසවාගෙන වහාම ඔතනින් ඉවත් වෙන්න තා ටික වෙලාවකින් හොරු කණ්ඩායමක් වෙතෙන් දෙනවා. දැන් ඉතින් හොරුන්වත් බයෙන් මේ අත තවත් දුවනවා. දුවනකට හම්බ වෙනවා. ඊතර මෙතර පේන්නේ නැති තරම් විශාල ජලාශයක්. බොහොම ගැඹුරුයි බොහොම පළලයි. කල්පනා කරන දැන් මෙතන හිටියොත් මේ විදිහේ සර්පයන්ගෙන් හිංසා වෙනවා, අදකයන්ගෙන් හිංසා වෙනවා. අර කඩුව ඔසවාගෙන එන හිතවත් වදකයාගෙන් විනාශයක් වෙනවා. එවාගෙන් කම්පාරණ හොරුන්ගෙන් විනාශයක් වෙනවා. ඒ නිසා කොහොම හරි මේ ජලාශයෙන් ඈතර වෙන්න ඕනේ කියලා දිරාපු ලේ දණු ටිකක් එකතු කරගන්නවා, තනකොළ ආදී පිදුරු ආදී එකතු කරගෙන හදාගන්නවා පහුරක්. ඕක පපුවට තියාගෙන පණිනාමේ ජලාශයට පැනලා පීනනවා දෑතයි දෙපයි වීරියෙන් පීනනවා පීනලා පීනලා පීනලා ජලාශයෙන් කොටසක් ගිහලා ආපසු හැරෙනවා හැරෙනකොට ආ දැන් මට තවත් තුන් කොටසක් විතර යන්න තියෙනවා තවත් භාගයක් විතර ගිහින් හැරිලා බලනවා තවත් යන්න තියෙනවා තවත් හතරෙන් තුනක් විතර ගිහලා හැරිලා බලනවා තවත් යන්න තියෙනවා ඊළඟට හතරේ කොට හතරෙනේ කොටසක් පීනලා ගිහිල්ලා මේ පසුරේ වතුරේම පාකරන ඉගොඩට වේලවා. ගිහිල්ලා දැන් ඉතින් සතුරන්ගෙන් මට නිදහස වුණා නේද කියලා අර මහන්සිය අරගන්න ගහක් මුල වාඩි වෙලා සාන්තව හුස්ම අරිනවා. ඔය අතරේ තර නාගයෝ අතර දෙන වතුරද පැන ගන්න බැරුව සූසූග ගා එතනම මී යනවා. වදකෝ පස් දෙනයි අන්තරතර වදකයයි තුන් දෙනාම ගම් පාරන හොරු ඔක්කොම හිතනවා දැන් ඉතින් අපි ඉවරයි වැඩක් නෑ රාජ්‍යරුවන් ළඟට ගිහිල්ලා වැඩක් නෑ අපේ ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා ඔක්කොම එතනම ගෙලිලා මැරෙනවා. ඉතින් මේ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ ඔය කියන උපමා පේලියක් දක්වලා ඒක සංසන්දනය කරනවා. මහණෙනි මේ සතර මහා නාගයන් කියලා හැඳුන්වුවේ මේ අපේ ශාරීරියේ වෙලාගෙන තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන හතරයි. මේ හතරේ ප්‍රභේද තියෙනවා. මේ අතරේම ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ශරීරයේ පඨවි ධාතුව තිකුණ වෙලාවේදී මුළු ශරීරයම දරදඬු වෙලා යනවා අර කාෂ්ඨමුක සර්පයා දෂ්ට කළා වගේ. එවාගේ ආපෝ ධාතුව පිටීමෙන් මේ ශරීරය ජීවලා ජීවලා කුෂ්ඨ රෝග හැදෙලා ජීවලා ජීවලා වැගිරිලා විනාශ වෙනවා. හරියට පුරුතිමක නාගයා දෂ්ට කළා වගේ. තේජෝ ධාතුව පිටීමෙන් මේ ශරීරයේ නානාවිද ගිනි අංකාරකම් ඇති වෙලා මේ ශරීරයේ ගින්නෙන් වෙනසෙනා වගේ විනාශයටපත් වෙනවා. එවාගෙම වායෝ ධාතුව කෙපීමෙන් මේ ශරීරය අර ශාස්ත්‍රමක සර්පයේ දෂ්ට කළා වගේ කෑලි කෑලි කෑලි කැඩි කැඩි කැඩි කැඩි බිනි බිනි විනාශ වෙනවා. එතකොට මේ හතර දිනාගේ තා ප්‍රභේද තියෙනවා. එයින් පඨවි ධාතුවේ කොටස් 20ක්, ආපෝ ධාතුවේ කොටස් 12ක්, තේජෝ ධාතුවේ කොටස් හතරක්, වායෝ ධාතුවේ කොටස් හයක් කියලා කොටස් 42කට මේක බෙදෙනවා. තවත් තවත් මේක බෙදෙනවා කොටස්. එසේ බෙදීමෙන් මේ සතර මහා භූත නැත්නම් සතර මහා භූතයන් විවිධාකාරයෙන් මේ පංචස්කන්ධ නැමැති සාත්භාවයේ ශරීර කෝඩුවක් බාටපත් වෙලා අප්‍රමාණ වද හිංසාගෙන දෙනවා. ඒකයි සරුවක් යන වාසේ දේශනා කළේ මෙතන මේ කුජලයා නමින් ආත්මාවේ හඳුන්වන්නේ කාජාපරාධකාරයා හැටියටයි. කාජාපරාධකාරයා නමින් හැඳින්වෙන්නේ මේ සංසාරයේ සැරිසරන සත්වයයි. එවාගෙම රජතුමා නමින් හඳුන්වන්නේ කර්මයයි. ඒ ඒ කුජලයන් විසින් කරගන්නා ලද කර්මය තමයි රජතුමා නමින් අන දෙන්නේ. එවාගෙම මේ සතර මහා ධාතු නමින් හඳුන්වුවේ මේ නැත්තම් මේ මහා නාගයන් නමින් හඳුන්වුවේ මහා භූත හතර. එවාගෙම ඊළඟට අර පස්යෙන් එලවගෙන යන්න දුන්නේ වදකයන් පස් දෙනා වගේ තමයි පංච උපාදානස්කන්ධය. ඊළඟට පස්යෙන් දුවගෙන එන කඩු ඔසවාගෙන එන හිතවත් වදකයා වගේ තමයි නන්දි රාගය. එවාගෙම ආධ්‍යාත්මික ආයතන 6 කිස්ලමක් හැටියට සඳහන් වෙනවා. බාහිර ආයතන 6 ගම්පහරන හොරු හැටියට හැඳින්වෙනවා. එවාගෙම ලෝක ධාතුව මහා ජලාශයෙන් එගොඩ තීරය කියලා හඳුන්වනවා. ජලාශයෙන් එගොඩ නිර්වාණය නමින් හැඳින්වෙනවා. එයින් එතර වෙන්න හදාගන්න පහුර නමින් හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ආය අතින් පයින් වෑයම් කළ එගොඩ වීම තමයි වීරිය වැඩි වීම වීරිය ආරම්භය. ඊළඟට එතර වෙලා විවේක ස්ථානයක සංසම් බවටපත් වූයේ අරිහත්යයි රහතන් වහන්සේ කියන මේ උපමා සංසන්දණයෙන් පැහැදිලි කරනවා. අපි සලකා බලමු මේ සතර මහා ධාතු කියන්නේ මොනවද? මේ සතර මහා භූත රූප කියලා මේ හතරක් කියනවා. කතමංච වික්කවේ රූපං, චත්ත කතමං රූපං, චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදා රූපාන්ති ඉදං උච්චති රූපං. මෙන්න මේ තමයි සතර මහා ධාතු හැඳින්වීමේ ඊතා කැටි සූත්‍ර පාඨය. ඒ කියන්නේ සතර මහා භූත රූප රූප නමින් හැඳින්වෙනවා. ඒවට සහාය දෙන්නේ සම්බන්ධ වෙන්නේ ඒවයි අනු අනුකාරක රූප ඇටියට උපාදා රූප 24ක් හඳුන්වනවා. එතකොට යහ 24ට ප්‍රධාන වෙන්නේ මේ සතර මහා භූත රූප. මේවට මහා භූත මහා භූත කියලා කියන්නේ මක්නිසාද? මේවා කියනවා මහන්ත පාතු භාවාර්ථය කියන්නේ විශාල වස්තු වාසයෙන් මේවා පහළ වෙනවා. මේ මහා පොළව පඨවි ධාතුවේ සකස් වූ මහා පොළව මහත් වස්තුවක්. එවාගෙම මහා මේරු පර්වතේ මහා සාගරය එවාගෙම තවත් ඉතින් ඒ වගේ විශාල වස්තු මහා සාගරේන යොදුන් සිය ගණන් දිග පාළ ඇති මත්ස්‍යයන් දෙවියන් එවාගෙම අසුරයන් මේ අතෝ විශාල වශයෙන් පහළ වෙනවා මේ විශාල වස්තු වශයෙන් පහළ කෙරුවේ කවුද මේ මහා භූත හතරයි එනිසා මේවට මහා භූත කියනවා තවත් කියනවා මහා භූත සාමාන්‍යතෝ මහා භූත ඒ කියන්නේ විද්‍යාපාරයෝ ඉන්නවා. ඒගොල්ලෝ වතුර බින්දුව අරගෙන මණික් බවට පමනවලා පෙන්දෙනවා. සමාත ස්වර්ණ නොවන දෙයක් රත්තරන් කළ මේ ගල් කැටවැනි දේවල් පෙන්දෙනවා. ඒ වාගේ මේ සතර මහා භූත රූප කිසිම හරයක් නැති දේවල් බොහොම ලස්සන දේවල් ඇටියට මම අපානවා. එනිසා ඒකත් මහා භූත ඒ මායාකාරයට මහා භූත කියනවා එවැනි බැවින් මේවා අතරට කියනවා මහා භූත. තවත් තේරුමක් තියෙනවා. යක්ක යක්ෂිනී මහා භූත කියලා කොටසක් තියෙනවනේ අපට ඇහැට පේන්නේ නැති. මේ යක්ෂ යක්ෂිනී මහා භූතයෝ බොහෝම දකින්න බැරි තරම් බොහෝම අප්‍රසන්න රූප ඇති අය. බොහොම බීභාග්‍ය රූප ඇති අය. නමුත් ඒතෝ මේ කාන්තාර මාර්ගවානේ තැන්වලදී බොහෝම ලස්සන විශ්වලාගෙන එනවා. දිව්‍යාංගනාවන් වගේ විශ්වලාගෙන ඇවිල්ලා මිනිසු මුලා කරගෙන ගොදුරු කරගන්නවා. එහෙම දේවල් තියෙනවා පින්නතුන් ආල ඇති තේලපත්ත්‍ය ජාතක විස්තරයේම. තේලපත්ත්‍ය ජාතකයේ කෙටියෙන් කියනවා නම් අපේ මහා බෝසතාණන් වහන්සේ රජ කුමරෙක් හිටියා. ඒ කුමාරයාට වැඩිම කුමාරවරු කොම් හිටියා 6 දිනේ මේ 7 කෙනියා. ඒ කාලේ පසේ බුදුරයන් වහන්සේලා හිටියා. හැමදාම මේ රජගෙදරට ආරාධනා කළා පසේ බුදුරු දානෙට වඩිනවා. මේ හත්වෙනි රාජකුමාරයා තමයි වැඩියෙන්ම උපස්ථානෙට ඉන්නේ. ඒක නිසා එක දවසක් කවුරුත් නැති වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේට වැඳලා හැවා ස්වාමීනි මට රාජ්‍ය ලැබෙයිද කියලා. ඒවා දරුව ඔබට මේ රටේ රාජ්‍ය ලැබෙන්නේ හැබැයි ගන්ධාර දේශයට යන්න පුළුවන් නම් ඔබට හත් දවසකින් රාජ්‍ය ලැබෙනවා. හැබැයි යන ගමන බොහොම භයංකරයි. ඒ මොකද? ඒ පාරේ කාන්තාර මාර්ගයේ තියෙන මනුෂ්‍ය වාසයක් නැහැ. ඒ තැන්වල අමනුෂ්‍යයෝ මවා ගන්නවා බොහොම ලස්සන සල්පිල්. ඒ තැන් වලට ඒ තමන් කැඳවලා ඔවුන් ගොදුරු කර ගන්නවා. බොහොම ලස්සනට මවා ගන්නවා. ඒවට කියන ගන්ධාරව ගාන්ධාරව නගර කියලා. ඒ කියන්නේ ඇහැ පිනවන දේවල්, කන පිනවන දේවල්, නාසිකාව, දිව, කය මේවා පිනවන දේවල් මවා ගන්නවා. හැබැයි ඔබට ආරක්ෂාව කරගන්න පුළුවන් ඔබ ඉසමුඳුනේ කට දක්වා මුවයට දක්වා පිරුණු තෙල් පාත්‍රයක් අරගෙන මේ වාරාණසී නගරයේ ඉඳලා ගංගාරාජට යන්න තරම් ඔබට සිහියෙන් යන්න පුළුවන් නම් බින්දුවක්වත් හැලෙන්නේ නැතුව මේ තෙල් පාත්‍රයේ ඉසේ තියාගෙන යන්න පුළුවන් නම් ඒ තරමට සංවර වුණොත් ඔබට යන්න පුළුවන්. ඒ සඳහා මම ආරක්ෂක දෙයක් දෙන්නම් කියලා පිරිත් නූලක් අද අතර දුන්නා. තවත් පිරිත් නූල් 500ක් ලෑස්ති කරලා දුන්නා මේක යණ යන තැන වටේට ඇදගෙන වාඩි වෙන්න කියලා. ඉතින් මව්පියන් වැඳලා යන්න පිටත් වුණා. යනකොට තව කුමාරවරු පස් දිනක් එකතු වුණා. ඒ අතන්නේ කිව්වා ඔබලා යන්න එපා. ඔබලට බොහොම දුෂ්කර දේවල් මොන පාන්න වෙනවා. අනතුරු සහිතයි. නෑ නෑ අපේ කැමැත්තෙන් අපි එනවා තමුන්නාසයට උපකාර පිණිස අපි එන්නම් කිව්වා. දැන් ඉතින් හය දෙනා යනවා. යන අවස්ථාවේදී මෙන්න මනුෂ්‍යපති ඉක්මෝලා යනකොට විශාල ලස්සන නගරවල් තියෙනවා. හරි ලස්සන දේවල් තියෙනවා. එක්කෙනෙක් කිව්වා මගේ පයරි දෙනවා මම පහු වෙලා එන්නම්. මේ කුමාරයා කිව්වා ඔබ බොරු කරන්න එපා එනවා නම් එන්න නැත්නම් කරදරේ වැටේ. ගියා ගියාමයි ආය නම් එන්න ලැබුණේ නැයක නැත්තා. තවත් එක දුරක් යනකොට කන පිනවන බොහොම ලස්සන දේවල් සංගීත ගීතිකා කියන තැන. එතන එක්කෙනෙක් කොටු වුණා. තව කෙනෙක් යනකොට බොහොම ලස්සන ප්‍රසන්න සුවඳ විහිදුවන ආයතන තිබුණා. එතෙන් ගිහින් එක්කෙනෙක් කොටු වුණා. තව කෙනෙක් බොහොම රසමීරු භෝජන තියෙන අවංගල් පවා අපෑවා. එතෙන් කොටු වුණා. තවත් ඉදිරියට යනකොට කය පිනවන දේවල් තියෙන තැනක්. එතෙන්වත් එක්කෙනෙක් කොටනොදයන් මේ පස් දෙනාම ඉවරයි. මේ බෝසත් කුමාරයන් වහන්සේ තවල් කාලයේ ගමන් කළ රාත්‍රියේ නවතිනකොට ආයුධ සන්නද්ධව වටේට පිරිත් නූල් ඇදගෙන වාඩි වෙලා ඉන්නව නිදාගන්නේ නැහැ. ඔය අතරේ මේ ඔක්කොම කරන්නේ එක යක්ෂණියක්. මේ යක්ෂණිය මේ කුමාරයා පස්සෙන් යනවා දැන් බොහොම ලස්සන කාන්තාවක් ඇටියෙ. කතා කරනවා කුමාරයා කතා කරන්නේ නැහැ. ආයුධ සන්නද්ධව යන්නේ කඩුව දුන්න ආදි හැම දෙයක්ම නිතරම සූදානම්. ඒ නිසා අත තියන්නත් බෑ මේ යක්ෂණියට. ওই විදිහට මගෙන් මඟට මගෙන් මඟට යන අවස්ථාවේදී හත් දවසකින් ගියා හය දවසකින් ගියා හත් වෙනි දවසට එළිවෙන්න තමයි ගන්ධාරයට යන්නේ. හයවෙනිදා රාත්‍රියේ ගන්ධාර නගරයෙන් පිටස්තරේ තියෙන අම්බලමක්. මේකට ඇතුල් වෙනකොටම පිළිත් නූල ඇදගෙන ගියා. ඇදගෙන ගියන් පස්සේ මොකද වුනේ? ඒ යක්ෂණියට ඇතුළට යන්න බෑ වාඩි වුණා පඩියේ. ඔය හැන්දෑ වෙලා රජතුමා රටේ පිරිසත් එක්ක උයනට ගිහිල්ලා එනකොට ලස්සනම ලස්සන කාන්තාවක් මේ ඇඳිරි වැටිගෙන වෙලාවේ අම්බලම කෙළවරේ ඉන්නව දැක්කා. රජතුමා බලවත් මේ ලෝභයෙන් රාගයෙන් හැමතෙකට කීවා ගිහින් බලන්න අර කවුද ඉන්නේ ස්වාමියේ කැටි කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. ඉතින් ගිහින් අහනකොට කිව්වා ඔව් මගේ ස්වාමියා ඇතුලේ ඉන්නවා. මට එන්න දෙන්නේ මට තරහ මං එක තරහ වෙලා ඉතින් ඇතුළට ගිහින් මේ එමෙති ආවා මේ තමන්ගේ බිරිඳද අනේ නෑ ඔය යක්ෂණියක් මා එක්ක ආපු මගේ මිත්‍රයන් පස් දෙනාම කෑවේ ඔය ඇත්තට තමයි ඔය මාත් අල්ලගන්න ඉන්නේ මන් ළඟට එන්න පුළුවන් කමක් නෑ අය රජුරවන්න ගිහින් කිව්වා ජීවන් කිව්නේ අය මට එහා මේ යක්ෂණියකින් ඔබ මේ යක්ෂණියක් නැත්තේද අනේ නෑ ස්වාමීනි ඔය ස්වාමියෝරු තරහ වුණාම තමන්ගේ බිරිඳට ඕම කියන යක්ෂණී පෙනේති කියලා කියනවා. ඒ තමයි මගේ ස්වාමියා කිව්වා. නමුත් රජුරුවන් ළඟට ගිහින් ඇමතියා කිව්වා මෙන්න මේමයි කතාව. පස්සේ කිව්වා නම් මේ ස්වාමියා අත්හැරලා දාන්නම් එක්කරනින්නයි කියලා යථා පිරණංගගෙන ගියා රජවාසලට. ගිහිල්ලා යනකොට මේ යක්ෂණී කියනවා දේවයන් වහන්සේ මං ආගන්තුක කෙනෙක් නේ. එනිසා මට රටේ ඓශ්වර්යය දෙන්න. බෑ බෑ රටේ ඓශ්වර්යය දෙන්න බෑ. එහෙනම් මට මාළගාමී අයිස්වාරිය හරි දෙන්න නැත්නම් මං අඳුරන්නේ නැති නැත්තෝ මාව කොම් කරයි කියලා. ආයෙක පුළුවනි කීවා. දැන් ඉතින් මාළගාවට ඇතුල් වුණා. දැන් රාත්‍රියේ භෝජනයෙන් පස්සේ නිින්දට ගියා. මෙතුමියගේ හාස්කමින් රජුරෝ දැඩි නිින්දකටපත් වුණා. අන්තිමේදී මෙතුමිය අහසින් ගිහිල්ලා තමන්ගේ පිරවර දහස් ගාණක් යක්ෂයන් එක්ක ඇවිල්ලා මාළිගාවේ කොම කෑවා. ඇටසැකිලි විතරක් ඉතුරු වුණා. පහවදා උදේ නගර වැසුවේ ඇවිල්ලා දොර අරින්න නැති නිසා දවල් වෙනකන් ඉඳලා දොර කඩලා බැලුවා. ඇටසැකිලි ඔක්කොම රජ්ජුරෝයි බිසෝවරෝයි සේවක සේවිකා ඔක්කොම ඉවරයි. පස්සේ සුවල බාන කොට මේ අම්බලමේ හිටියේ අර කුමාරයා ගැන අහන්න ලැබුණා. ගිහින් සුවල බාන කොට සියල්ල විස්තර දැනගෙන කුමාරයා තොටුල් පාන්දල රාජ්‍යයට පත් කළා. මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා සරුවක් යන වහන්සේගේ පූර්ව චරිතය කැටියට තේලපත්ත ජාතකී. අන්නේ වාගේ අමනුෂ්‍යයන් පුජ්‍යලයන් රවට්ටනවා. ඒ වාගේ මේ සතර මහා භූත ධර්ම මේවා පුජ්‍යලයන් ප්‍රවත්වෙනවා. මේ ශරීරයේ තියෙනවා පඨවි ධාතුව කාර්කස ලක්ෂණයයි. ආපෝ ධාතුව වැගිරෙන ලක්ෂණයයි. තේජෝ ධාතුව උන්නත් ලක්ෂණයයි. වායෝ ධාතුව විත්තම්බන ලක්ෂණයයි. ඒ තමන්ගේ ලක්ෂණ වහගෙන බොහෝම ලස්සන රූප මවාපානවා. ලස්සන කුමර කුමරියන් මවාපානවා. ලස්සන ස්ත්‍රී පුරුෂයන් මවාපානවා. ඉතින් සත්‍ය අවබෝධ නොකරපත්තා වූ ඇත්ත ඇලෙනවා, බැඳෙනවා, මුලා වෙනවා, වෙලෙනවා, පැටලෙනවා, අන්තිමේ සංසාර දික් කර ගන්නවා. මෙන්න මේක නිසා අර යක්ෂණීන් විසින් ග්‍රහණය කරන්න වාගේ මේ සත්වයා ග්‍රහණය කර ගන්නට මේ සතර මහා භූත ප්‍රවමේ සමත් වෙන බැවින් මෙයාට මහා භූත සමානයි කියලා හඳුන්වනවා. ඒ ඔය වාගේ මහන්ත මහන් තත්තා භූතත්තා අපේ මහා භූතා තවත් තේරුමක් තියෙනවා. මේවා යෙහි ස්වභාවය බොහෝම ගැඹුරුයි. එතන මහත්ය කියන්නේ ගැඹුරුයි. මේ පඨවි ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. ආපෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. තේජෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. වායෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. එනිසා මේ ගැඹුරු වූ ධර්මයන් අවබෝධ කරගන්න බොහොම අපහසුයි. තේරුම් ගන්න බොහොම අපහසුයි. එනිසා ඒ ලක්ෂණයන් අවබෝධ කරගන්න දුෂ්කර බැවින් එයින්ද මහා භූත කියලා හඳුන්වනවා. මේ ආදී තේරුම් ගන්නව මහා භූත හැඳින්වෙනවා. ඊළඟට අප සලක බලන්නට ඕනේ එදා සරුවක්යන් වහන්සේ හඳුන්වනවා අර කල්යාණ මිත්‍රයෙක් ඉඳගෙන මේ නාගයන්ගෙන් මිදෙන්න කියලා උපදෙස් දුන්නේ කවුද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ පුජ්‍යලයාට කියනවා ඔය නිදහස් වෙන්න නම් ඔය සම්බන්ධ නුවණ පාවිච්චි කරන්න. කොහොමද මේ සතර මහා භූතයන් නැමැති මේ ශරීරයේ වෙලාගෙන තියෙන මේ සතර මහා භූතයන්ගෙන් නිදහස් වෙන්න නම් ඒක විපස්සනාවට හරවන්න. ඒ කියන්නේ මේ සතර මහා භූතයන් කොටස් 42කට බෙදෙනවා. ඒවා එකක් එකක් ගානේ අර සසම්භාර සංකේප කියලා සම්පින්දනය කරලා 20යි 12යි 4යි 6යි කියලා බෙන් කරලා විපස්සනා කරන්න. එනත්තම් සසම්භාර විපක්ති කියලා. ඒ 20 එකක් එකක් ගානේ 20 වාරයක් මෙනී කරන්න. ඒ වගේම ආපෝ ධාතු කොටස් 12 එකක් එකක් ගානේ එහි තියෙන අර්ධ හතර මෙනෙහි කරන්න. එවාගෙම තේජෝ ධාතු කොටස් හතර වෙන වෙනම වායෝ ධාතු කොටස් හය වෙන වෙනම අරගෙන ඒ තියෙන මේ පඨවි ආදී ලක්ෂණ මෙනෙහි කරන්න. තවත් දුරට බලනකොට සලක්කන සංකේත අර පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා ඒ වායේ තද්ද ලක්ෂණය මෙනෙහි කරන්න. එවාගෙම ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා සම්පින්දණය කියලා 12ම එහි පග්ගරණ ලක්ෂණය මෙනෙහි කරන්න. වායු ධාතු කොටස් හතර සම්පෙන්දනය කරලා එහි තේජස්මය නැත්නම් උන්නත ලක්ෂණය මෙනෙහි කරන්න. වායු ධාතු කොටස් හය සම්පෙන්දනය කරලා එහි තියෙන විත්තමන ලක්ෂණය මෙනෙහි කරන්න කියලා ඒ කොටස් සම්පෙන්දනය කරන්න උපදෙස් දුන්නා. තවත් දුරට වැටෙන්නේ නැත්නම් සලක්කන විභක්ති කියලා ඒ 42 කේම එකක් එකක් ගානේ පඨවි කේසා කියන කොටේ තියෙන කොටසේ තියෙන තද්ද ලක්ෂණයේ පඨවි ධාතුවයි ආබන්ධන ලක්ෂණය ආපෝ ධාතුවයි විත්තම්මන ලක්ෂණය වායෝ ධාතුවයි උන්නත් ලක්ෂණය තේජෝ ධාතුවයි මේ විදිහට එකක් එකක් ගානේ මෙනෙහි කරන්න. ඔය විදිහට සරුවක්ඥන් වහන්සේ උපදෙස් දුන අර නාගයන් හතර දෙනාගෙන් නිදහස් වෙන පිළිවෙල කියලා දෙන කල්යාණ මිත්‍රයා වගේ. මේ මේ සතර මහා භූත රූපයන් භාවනාට ගැනීමේදී පළමු කොට උපචාර සමාධිය කියන සමාධි ලක්ෂණය ඇති වෙනවා. ඊට පස්සේ මේ විපස්සනාට හැරෙවහම එක එක රූපයක් එක එක මහා භූතයක් ගානේ ත්‍රිලක්ෂණයට හරවමින් ගිහිල්ලා විපස්සනා ඥාන මුදුන් පමුණවාගෙන කෙලස් නසා සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නවා මේකට කියන ධාතු මනසිකාරය කියලා ඊළඟට වදකෝ පස්දෙනා නමින් හඳුන්වුවේ රූප උපාදානස්කන්ධය කියන අටවිසි රූපය වේදනා උපාදානස්කන්ධය කියන ලෞකික වේදනා දා මේ 81 සංඥා උපාදානස්කන්ධය කියන ලෞකික සංඥා 81 <coughs> විඥාන උපාදානස්කන්ධය කියන ලෞකික වශයෙන් ලැබෙන චිත්ත 81 මේවා ඔක්කොම <coughs> සංස්කාර උපාදානස්කන්ධ කියලා හඳුන්වන්නේ දෙපණච්ඡායසක මේ දෙපණච්ඡායසක අතුරෙන් වේදනා සංඥා දෙක හැර ඉතිරි 50 ඉතින් මේවා එකක් එකක් ගානේ විස්තර විවරණ කරමින් විපස්සනා කරන්න උපදෙස් දුන්නා ඒකට කියන ස්කන්ධ විදර්ශනාව කියලා. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේද මේ ස්කන්ධ විපස්සනාව කෙටියෙන් දක්වලා තියෙනවා. ඒතකොට ස්කන්ධ විපස්සනාව කරමින්ම තමන් එයින් අර විදිහට උපචාර සමාධි උපදවලා ඒක විපස්සනාට හරවලා විපස්සනා ඥාන දිනු කරගෙන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. ඒකට කියනවා <clears throat> ස්කන්ධ විදර්ශනාව කියලා. චත්තෝ අන්තරතරෝ අධිකෝ උක්කිට්ඨාසිකෝ කියලා කියවේ නන්දි රාගය. දැන් මේකෙන් ස්කන්ධ පංචකය විපස්සනා කරගෙන යනකොට උපතින්ම ගෙනාම ආසාවක් තියෙන උපන් භවයට. උපන් භවයට ආසා කරන භව නිකාන්තික ලෝභය. ඒක මේ දුටු දුටු අරමුණෙහි ඇසුණු ඇසුණු අරමුණෙහි ඇල්ලෙන ප්‍රසන්න භාවයෙන් ඇලෙන ප්‍රීතිමත් තෘෂ්ණාව. ඒක තමයි නන්දි රාගය කියන්නේ. මේ හිත බොහොම කැමැති නොයෙක් දේ දැකීමෙන් අහමින් ප්‍රිය මේ ප්‍රීතිමත් වෙමින් ඉන්නේ. ඒ ප්‍රීතිමත් වෙන්නේ ලෝභ සාගත සිතින්. ඒකට නන්දි රාගය කියනවා. ඒ නන්දි රාගය ලෝභ සාගත සිත් අටේ තියෙන නන්දි රාගය සම්පූර්ණයෙන් විපස්සනාට හරවන්න. එයින්ද නන්දි රාගය විපස්සනා කරමින් විපස්සනා ඥාන සියල්ල සමුර්ධ කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නවා. ඊළඟට සඳහන් වෙන්නේ ශූන්‍ය ගාමතාව නමින් හැඳුන්වූයේ ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ චක්කු, සෝත, ගාන, ජීවා, කාය, මන කියන මේ ආධ්‍යාත්මික ආයතන 6. මේවට ආයතන කියන්නේ තේරුම් පහක් නිසා. ඒ කියන්නේ ආයතන කියන වචනේ ඉදලා තියෙන තේරුම් පහකට වාසාස්ත්‍රේ වාසාර්ථය ඒ කියන්නේ යන්තනක් වාසේ නම් එතිලත් ආයතන කියනවා. දැන් අපේ බුද්ධ වචනේ කියනවා වාසුදේවායතන බලදේවායතන ආදී වශයෙන් ආයතන කියනවා ඒ දෙවියන්ගේ වාසස්ථාන. දැන් අපි කියනවා ශාන්ති නිකේතායතන කියලා. ඒ කියන්නේ බුද්ධ මන්දිරය. ඔය වාගේ ආයතන කියනවා වාසස්ථානය. ඒ වගේම මේ ආධ්‍යාත්මික ආයතන හයේ චිත්ත ඡයසකයන් වාසය කරන බැවින් ආයතන වේනවා. ඒ වගේම ආකාරාර්ථය. ආකාර කියන්නේ දැන් මේ පොළවෙන් ගන්නවා මණික් ආකාරය. එවාගේ රත්තරන් ආකාර, රිදී ආකාර ඒවා පොළේ තියෙනවා. ඒ වාගේ අපේ මේ චක්කසෝත ගාන ජීවා කාය කියන මන කියන මේ ආයතන හයෙන් උපදිනවා. කවුද උපදින්නේ? මේ කියන්නේ චිත්ත ඡායසික ධර්ම. චිත්ත ඡායසික ධර්ම උපදිනවා. ඒවා කුසල අකුසල වශයෙන් පහළ වෙනවා. එනිසා මේ චිත්ත ඡායසික ධර්මයන්ගේ උත්පත්ති ස්ථාන බැවින්ද ආකාර අර්ථයෙන් මෙතන කියනවා <coughs> ආයතන කියලා. තව තියෙනවා පහළ වෙන තැන්. පහළ වෙන අර්ථයෙන්ද ආයතන කියනවා. අස්සායතන, එවාගෙම හත්ති ආයතන, ගව ආයතන, ඔය වාගේ ආයතන පද තියෙනවා. ඒ ඒ සත්‍යයන් උපදින පළාත්. අර සඳහන් වෙනවා හිමාල වනාන්තරයේ තියෙනවානේ <clears throat> අනෝතත් විල ඒකේ හතර දිශාවේ තියෙනවා ඒක සතුන් උපදින තැන්. ඇතුන් උපදින පැත්තක් තියෙනවා අස්වැයන් උපදින පැත්තක් තියෙනවා එවාගෙම වෘෂභයන් උපදින පැත්තක් වෙන සිංහයන් උපදින පැත්තක් තියෙනවා. ඒ වාගේ ඒ ඒ සත්‍යයන් උපදින තැන් වලට කියනවා ආයතන කියලා. එසේම මේ චක්කුවාදී ආයතන හය චිත්තචෛසික ධර්මයන් උපදින ස්ථාන බැරින්ද ආයතන කියලා කියනවා. අනික් කාණේ තමයි සමෝසරණ. සමෝසරණ කියන්නේ එක්කාසු වෙනවා. එක්කාසු වෙන තැන් වලටත් ආයතන කියනවා. එතකොට එක්කාසු වෙන අර්ථයෙන්ද මේ චක්සුරාදී ආයතන 6 චිත්තචෛසික ධර්මයන් ඒ ඒ අරමුණොත් එක්ක එකතු වෙනවා. ඒ නිසා එකතු වෙන අර්ථයෙන්ද ආයතන කියනවා. තවත් තේරුමක් කියනවා <clears throat> ඒ ඒ චිත්තචෛස් ධර්මයන් පහළ වෙන්න ප්‍රත්‍ය වේදවා. ඒ ප්‍රත්‍ය වෙන බැවින් ඒවට ආයතන කියනවා. ඒකට කියනවා ප්‍රත්‍යාර්ථය කියලා. කාරණාර්ථය. මෙන්න මේ තේරුම් වලින් මේ ආයතන 6 හඳුන්වනවා. මේ ආයතන 6 විපස්සනාට ගන්නවා. කොහොමද මේ ආයතන 6 විපස්සනාට ගන්නෙ? බාහිර ආයතන 6ත් එක්ක සම්බන්ධ කරගෙන. ඒ කියන්නේ ඇහැට රූපය, කනට ශබ්දය, නාසිකාට ගඳ සුවඳ, දිවට රස නිරසය, කයට සැප දුක් ස්පර්ශය, මනසට ධර්ම අරමුණු. මේවා මේ ඇසයි, ඒ ඒ අරමුණයි නැත්නම් මේ ආයතනයි අරමුණයි එකතු වීමෙන් ස්පර්ශය ඇති වෙනවා, මනසිකාරය ඇති වෙනවා, ඊට පස්සේ කුසල ලකුසල් පේලි පේලි පහළ වෙනවා. ඒතකොට මේවා එකක් එකක් ගානේ විපස්සනාවට හරවනවා. මේ චක්ෂුව කියන්නේ මොනවද? සත්‍යයක් නෙමෙයි, පුජ්‍යලියක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි. දැකීමේ කැමැත්ත නිදහන් කොට ඇති කර්මයේ මුල් කොට හටගත් මහා භූතයන්ගේ ස්වභාව ලක්ෂණයක් තමයි චක්කු කියලා කියන්නේ. ඒකේ තියෙනවා රූප වශයෙන් කලාප හයක්. කාය දසක, භාව දසක, චක්කු දසක කියලා දසකෙමිති 10 මිති 7 3යි චිත්තජ සුද්ධාස්තක උතුජ සුද්ධාස්තක ආහාරජ සුද්ධාස්තය කියලා අතේ මිති තුනයි. සියල්ල කලාප වශයෙන් 6යි, රූප වශයෙන් 54යි. ඒවා එකක් එකක් ගානේ සිඳෙන බිඳෙන ඇති බලාගෙන විපස්සනාවට නම් වෙනවා. ඒ වගේම රූප ධර්මයේ ඒ වගේම කියනවා. ඒ වගේම චක්කෝ සෝතේ ඝාන ජීවා කාය මන මේ හැමතැනකම මේ මන කියන්නේ ඇත්තට රූපයක් නෙමෙයි. එතන තියෙන්නේ චිත්ත පරම්පරාව. ඒ ඔක්කොම හරවනවා. එයින් ධම්ම නමින් හැඳින්වෙනවා ඇතන චෛසික ධර්ම හා සූක්ෂම රූප. ඒ ඔක්කොම හරවනවා ත්‍රිලක්ෂණ විපස්සනාවට. එසේ ත්‍රිලක්ෂණ විපස්සනාට නැංවීමෙන් ඒවා සම්බන්ධව පහළ වෙන්න තියෙන දස සංයෝජනයන් සිඳීමේදී යනවා. තදංග වශයෙන් යට වෙනවා, නිෂ්කාම්බන වශයෙන් යට වෙනවා. අන්තිමේදී මාර්ගඵල ප්‍රතිලාභයෙන් ඒ සංයෝජන සියල්ල ප්‍රහාණය වෙලා අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. එනිසා එතන ආයතන විපස්සනාව නමින් හැඳින්වෙන්නේ මේ ශූන්‍ය ගාම ගැන විපස්සනාවයි. ඒ වගේම ගම්පාරණ හොරු නමින් කියවනේ ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශතාවය ධර්ම කියන අරමුණු හයයි. මේ ඔක්කොම ආයතන. ඒ වාර විදිහට ත්‍රිලක්ෂණයට නම් වෙමින් විපස්සනා වඩා මඟඵල නිවන දක්වා යනවා. ඊළඟට හඳුන්වන්නේ <clears throat> ඕරිම තේර. ඕරිම තේර කියලා නමින් හැඳුන්වුවේ මේ සංසාරෙටම නමක්. ස්කන්ධ පංචකයේ තමයි සංසාරය කියලා අපි කියනවනම් කියන්නේ. අතරක් ඥාරේ ගලාගෙන යන නොසිනේ නැත්නම් પરම්පරා වශයෙන් පවත්න ස්කන්ධ પરම්පරාව සංසාරයයි. ඒක මේ මේගොඩ හැටේට හඳුන්වනවා. මේ භයානක ජලාශයෙන් මේගොඩ. එතකොට එහි හිටියානම් මේ වාට ඒකාන්තයෙන් ගොදුරු වෙනවා. සතරමා භූතයන්ට ගොදුරු වෙනවා. වදක පස් දෙනාට ගොදුරු වෙනවා. ඒ වගේම අන්තරතර වදිකාට ගොදුරු වෙනවා. ඒ වගේම ශූන්‍ය ගාමයට වැටෙන්න වෙනවා. එවාගෙම ගම්පහාන හොරුන්ගෙන් පීඩා වේදවා. ඒ හැම දෙයකින්ම පීඩාවන බැවින් මේ ජලාශයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ජලාශය නමින් මෙතන හඳුන්වන්නේ ඇත්තටම මහා ඕග, කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිද්‍යා ඕග කියලා ඕග හතරක් තියෙනවා. ඒ ඕග හතරේ තියෙන ධර්මතා වශයෙන් තුනයි. ලෝභයයි, ditthiyයි, මෝහයයි. මේක තමයි ජලාශය නමින් හඳුන්වන්නේ. මේවා එතර වෙන්න වීරය කඩන්නට ඕන. වීරය කිරීම සඳහා තමන් ගන්න පහුරක්. ඒක එතර වෙන්න ඇත්තේ නෑ ඔරුවක් පාරුවක් නැවක් ඇත්තේ නෑ. ඒ නිසා දිලාපත් වෙච්ච ලීදනු ටිකක් එහෙම නැත්නම් පිදුරු වැනි දේවල් අරගෙන හොඳට බැඳගෙන ඒක බදාගෙන පීනනවා. ඒදී පහුරක් හැටියට හදාගත්ත දේ නමින් සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටායක මාර්ගය මේ විදිහට අනුගමනය කරනවා. ඒ ආර්ය අෂ්ටායක මාර්ගයත් අර විදිහට මුලින් සඳහන් කළ මහා භූත විපස්සනාවේ පටන් දිගටම තමාගේ సంతානේ වැඩෙනවා. ඉතින් වැඩිමෙන් ලෞකික වාසයෙන් ආර්ය අෂ්ටායක මාර්ගයේ දිනු කරගෙන ගිහිල්ලා ඒකන ජලාශයෙන් පීනනකොට ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ටායක මාර්ග අනුගමනය කිරීම සිද්ධ වෙනවා. අතින් පයෙන් ඈයම් කිරීම තමයි වීරිය වැඩි වීම. ඊළඟට ඒ ජලාශයෙන් එතර වීම යම් වෙලාවක සිද්ධ වෙනවා. එයින් මේ තැනැත්තා මේ ජලාශයේ තරම් ප්‍රමාණයක් ගිල හැරී බලනවා වගේ තමයි සෝවාන් මාර්ගඵලයටපත් වීම. භාගයක් ගෙන් හැරී බැලීම තමයි සකදාගාම මාර්ගයට ඵලයටපත් වීම. එවාගේම හතරෙන් තුනක් ගිල හැරී බැලීම වගේ තමයි අනාගාම මාර්ග ඵලයටපත් වීම. එතන වීම තමයි අරහත් මාර්ගයේ ඵලයටපත් වීම. එතන වෙලා ඊළඟට විවේකස්ථානයකට මේ බොහොම මද මද පවන් මේ අමමින් තමන් විවේක ගන්නා වගේ තමයි සමාපatti සෝයෙන් වැඩිඳීම රහතන් වහන්සේ. දැන් මෙතෙන්දී සරුවක්ඥන් වහන්සේ පහදා වදාලේ අර දුක්ඛ ලක්ෂණේ විපස්සනා වඩමින් සිටියේ ස්වාමීන් වහන්සේලා පිළිසෙට ඒ දුක්ඛ ලක්ෂණය ඉදිරිපත් කරමින් විපස්සනා භාවනාවක් යොමු කිරීමයි. එයින් ඒ ස්වාමීන් වහන්සේලාගේ චිත්තසංතාන ඒ දේශනාව තුලින් සමාධියගත වුණා. සමාධියගත වෙනවා කියන්නේ සැබවින්ම බාහිර අරමුණු වලින් තොර වෙලා ඒකාග්‍රතාවයටපත් වුණා. ඒකාග්‍රතාවය කියනකොට උන්වහන්සේලා ඇත්තෙන්ම මේ දුක්ඛ ලක්ෂණය විපස්සනා කරමින් සිටියේ ධානලාභීවයි. ඒ ධානලාභී බවට නැවතත්පත් වුණා. ධාන සමාපත්තියට හිත ඇලතුණත් වුණා මේ දේශනාව තුලින්. ඒ ධාන සමාපත්තියෙන් මේ මහා භූත හතරේ පටන් විපස්සනා වැඩිම යොමු වුණා. එසේ විපස්සනා වැඩිීමේදී පළමු කොට නාම රූප පරිච්ඡේද ඥානය පහළ වුණා. ඊළඟට ප්‍රත්‍ය පරිග්‍රහ ඥානයේ කියන තුන් කාලයක ඇති මේ නාම රූපයන්ගේ හේතුඵල ධර්මයන් නුවණින් දැකගත්තා. ඊළඟට උද්‍යාවේ ඥානයේ පහළ වුණා මේ නාම රූප සංස්කාර ඇති වෙන නැති වෙන ඇති දක්නා නුවණ. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතෙන්දී විපස්සනා උපක්‍රේෂයන් වෙනවා කොහොම ජය ගන්නවා. ඊළඟට බංගානුපස්සනා ඥානය පහළ වෙනවා. මේ විපස්සනා කරන ඥානයේ සහිත චිත්තචෛසික ධර්මات විපස්සනාට ළඟනවා. ඊට පස්සේ භාතුපාඨාන ඥානයේ කියන බය වශයෙන් දක්නා නුවණ පහළ වෙනවා. ආදීනවානුපස්සනා ඥානයේ කියන මේට මෙහි ඇති දොස් දක්නා නුවණ පහළ වෙනවා. නිබ්බිදානුපස්සනා ඥානයේ කියන්නේ මේ ස්කන්ධ ලෝකයේ කලකිරීම ආකාරයෙන් පහළ නුවණ පහළ වුණා. මුංචිත කාමිතා ඥානයේ කියන මේ ස්කන්ධ ලෝකයෙන් මිදීමේ කැමැත්ත ඇති නුවණ පහළ වුණා. එවාගේම පටිසංකානුපස්සනා කියන මේ නිදහස් වීමේ එකම පිළිවෙත නම් විපස්සනාමයි කියලා ආબોධ කරගන්නා පටිසංකානුපස්සනා ඥානෙ පහළ වුණා. ඊළඟට මෙතර ඒකාන්තයෙන්ම මේ දුක්ඛ සත්‍යයන් ඊතර සමු නිරෝධ සත්‍යය කියලා දක්නා ආකාරයෙන් පහළ වෙන සම්පිට්ඨනා නම් වූ සංකාරුපේකා ඥානෙ පහළ වුණා. එහිලා දැන් ඉතින් හිත වැඩිගෙන වැඩිගෙන වැඩිගෙන ගිහිල්ලා අන්තිමේදී හිත භවංගෙන් අවදි වෙලා මනෝද්වාරා වර්ජනයයි පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කිනසෙත් හතරකුයි ගිහිල්ලා ඊළඟට සෝතාපට්ටි මාර්ග ඥානෙ පහළ වුණා. ඊළඟ සෝතාපට්ටි ඵලයටපත් වුණා. ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පේළිය පහළ වුණා. අයමත් අර ධර්මදේශනයේ තුලින් උන්වහන්සේගේ సంతානයේ උද්‍යාවිය ඥානයේ පටන් විපස්සනා වැඩිලා වැඩිලා සකදාගාය මාර්ග චිත්ත වීතිය පහළ වුණා. එයින් අනතුරුව ප්‍රතිවේක්ෂා ඥාන පහළමේ අයමත් විපස්සනා ඥාන පෙළේට වැඩිලා වැඩිලා අනාගාය මාර්ගඵල චිත්තේ පහළ වුණා. ඉන් අනතුරුව ප්‍රතිවේක්ෂා ඥාන පහළ වුණා. ඒ නැවතත් විපස්සනා ඥාන පෙළේට වැඩිගෙන ගිහිල්ලා අරහත් මාර්ග චිත්ත වීතිය පහළ වුණා. අරිහත් මාර්ග චිත්ත වේතියට අනතුරු ඵලයටපත් වෙලා ඊළඟට ප්‍රතිවේක්ෂා ඥාන පහළ වුණා. ඒ වෙලාවේදී උන්වහන්සේගේ සිතේ කීනා ජාතේ ඉපදීම අවසන් වුණා. රාගයෙන් උසිකම් බ්‍රහ්මචාරියන් මේ අරිහත්ත්වයේ සඳහා වැඩි යුතු ශාසන බ්‍රහ්මචාරියාව නිමාවටපත් වුණා. කතං කරණීයං කලියතු මාර්ග භාවනාව නිමාවටපත් වුණා. නාපරං ඉත්තත්තා යාති පජානාති දැන් නම් මේ සංසාර සාගරයෙන් එතර වෙන්න ඕගයන්ගෙන් එතර වෙන්න වෙන කල යුතු දෙයක් නැත කියලා උන්වහන්සේ සැනසෙනවා පමණක් නෙමෙයි ඒ ලෝකෝත්තර අරිහත් ඵලයට සමයදලා නිවන් සැප වින්දනය කරනවා මෙන්න මේකයි සරුවක්යන් වහන්සේ දේශනා කළේ ඒ භික්ෂු පිරිස ඒ දේශනා අනුසාරයෙන් නුවණ අවදි කරගෙන නුවණ වඩලා දසුම් කෙලවර වෙනකොට සව් කෙලස් නැසා අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. දැන් කාල වේලාව හරියටම ප්‍රයක් ගියා. පින්නතුන් මෙතෙක් වේලා බොහොම ගෞරවයෙන් සංසුන්ව මේ දහම් පදයට සවන් දුන්නා. දේශනේ බොහොම විස්තර කටයුතු දෙයක් ගැන වේග වේගෙන් කියන්නත් උනා. නමුත් අප විශ්වාස කරනවා මේ තිස්සරත් මේ දේශනේ අහලා ඇති. ඒ වගේම මේවා කර්ම බොහෝ එකතු කරගෙනත් ඇති. තවදුරටත් මේවා විග්‍රහ කරමින් මේ විපස්සනා භාවනාවට යොමු වීමෙන් අපේ චිත්තසංතාන තුල ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගෙන මේ අනවරාග්‍ර සංසාරේ ආව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසාදී වූ අනන්ත දුක්ඛ සාගරයෙන් එතර වෙලා අජාති අජරා ව්‍යාධි අශෝක අනුපායාස අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස සෑම දිනාටම ධෛර්යය ශක්තිය භාග්ය ඥානය වැඩි දියුණු වේවා උදාපත් වේවා කියලා අපි මෛත්‍රී මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං চিරං රක්ඛන්තු ත්වං සදා එත්තාවතා ච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා දානං දදන්තු සද්ධායේ සීලං රක්ඛන්තු සම්බදා භාවනා මිරතාවන්තු ගච්ඡන්තු දේවතාගතා ඉදං ඕඤාපීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕඤාපීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕඤාපීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සම්මේ සත්තා ච මධ්‍යත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා නිමං පුඤ්ඤං බුද්ධංතු අමතං පදං ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මර්මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහං හෝතු සම්බ දුක්ඛාපමුච්චතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චක්ඛාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්ප්‍රති සග්ග සම්ප්‍රති මේවචේ අතෝ නිබ්බාන සම්පත්තිමිනාතේ සමිජ්ජතු